ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ පූජනීය කොරතොට වෙස්සබු ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේ සංඛෝ ගහපති චතුන්නං ධම්මානං ඉත්තා සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදාති සදහවත් පින්නතුනි තෝනේ අද අප්‍රේල් මාසේ 15 වෙනිදා දවස ජීවිතයේ අලුත් වර්ෂයක් තුල අලුතින් ජීවිතේ හිතන්ට බලාපොරොත්තු වන පින්නතුනට සුදුසු ධර්මයක් අංගුත්තර නිකායේ පත්තකම්ම වර්ගයෙහි සඳහන් වන පත්තකම්ම සූත්‍රයෙහි කොටසක් අපි මේ මාතෘකා කළේ. ඉමේසං කෝ ගහපති චතුන්නං ධම්මානං ඉත්තානං කන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තති කතමේ චත්තාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අනේපිඩු මහා සිටුතුමා මූලික කරගෙනයි දේශනා කළේ. අනේපිඩු මහා සිටුතුමා බුදුරජාණන් වහන්සේ දකින්ට ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අනේපිඩි සිටුතුමාට දේශනා කරනවා සිටුතුමනි මේ ලෝකයේ කාරණා හතරක් තිබෙනවා දුර්ලභව කෙනෙකු ලබාගත යුතු මේ කරුණු හතරම දුර්ලභ කාරණා හතරක් ඒ වගේම කෙනෙකුගේ ජීවිතයේ එය ඊටාම ප්‍රියමනාපවන බලාපොරොත්තු වන කාරණා හතේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් කැමති තමන්ගේ ජීවිතයට යමක් ධාර්මිකව ලබාගෙන ජීවත් වෙන්න. ධාර්මිකව ලබාගෙන අගහිඟකමක් නැතුව සම්පත් වලින් ආඩ්‍ය වෙලා සම්පත් ඇතුව ජීවත් වෙන්න කැමතියි. දෙවෙනි කාරණය ඒ සම්පත් වලින් ආඩ්‍ය වෙනවා වගේම පරිවාර සම්පත් ඇතුව ජීවත් වෙන්න කැමති. තනියෙන් ජීවත් වෙන්න කැමති නැහැ. Taman සමග තවත් පිරිසක් පරිවාර සම්පත්තියක් ඇතුව ජීවත් වෙන්න කැමති. තුන්වෙනි කාරණාව එවැනි භෝග සම්පත්තියක් තුල පරිවාර සම්පත්තියක් ඇතුව බොහෝ කාලයක් ජීවත් වීමට කැමති. ජීවිතේ කෙටි කාලයකින් නිමා වෙන්න නෙමෙයි බොහෝ කාලයක් ජීවත් වෙන්න. හතරවෙනි කාරණාව එවැනි භෝග සම්පත්තියක් ඇතුව පරිවාර සම්පත්තියක් ඇතුව බොහෝ කාලයක් ජීවත් වෙලා මරණයෙන් පස්සේ සුගතියක උපදින්න කැමති. මරණයෙන් පස්සේ සුගතියක උපදින්න කැමති. මේ කාරණා හතර මේ ලෝකේ ජීවත් වන සෑම කෙනෙකුගේම ජීවිතයේ දිහා බැලුවොත් මේ காரணා හතරට කැමති. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනේ පිඩු මහා සිටුතුමාට දේශනා කරනවා ගුහපතිය මේ காரணා හතර සම්පූර්ණ කරගන්නට නම් මේ காரணා හතර ජීවිතේ සත්‍ය වශයෙන්ම තමන් තුල ඇති කර ගැනීමට නම් තවත් දුර්ලභ කාරණා හතරක් තිබෙනවා අනුගමනය කළ යුතු. ඒ අනුගමනය කළ යුතු කාරණා හතර තමයි සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය. මේ කාරණා හතර දුර්ලභව කාරණා හතරක් වුවත් තමන් තුල මේ කාරණා හතර පිහිටවා ගන්නවා නම් අර මුලින් සඳහන් කළ කාරණා හතර තමන් තුල ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙන බවයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි ජීවත් වෙන හැම කෙනෙක්ම කැමති වෙනවා තමන්ට යමක් කමක් ලබාගෙන සම්පත් ඇතුව ජීවත් වෙන්න. ඒ වගේම යම් පිරිසක් ඇතුව ජීවත් වෙන්න. බොහෝ කල් ජීවත් වෙන්න. මරණයෙන් පස්සේ සුගතියක සැපතක නැවත සකස් වෙන්නට ඕනයි කියලා සුගතිගාමී වෙන්න ඕනයි කියලා හිතනවා. එහෙම හිතන කෙනෙක් පින්නතුනි ඉබේම ඔය කාරණා සිද්ධ වෙනව නෙමෙයි. ඒ සඳහා තමන් තුළ ඇති කරගත යුතු ಗುಣධර්ම හතරක් මේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. එතන ශ්‍රද්ධා සම්පත්තිය කියන එක පින්නතුනි ජීවිතේ හැම කෙනෙක් තුළම ඇති කරගත යුතු දෙයක්. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදය ශ්‍රද්ධාව ජීවිතයකට තියෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන් ඈත් වෙනවා නම් ශ්‍රද්ධාවෙන් ඈත් වෙච්ච කෙනා ಗುಣධර්ම වලින් ඈත් වෙලා පිරිහිලා යන ශ්‍රද්ධාව තිබුණොත් තමයි ජීවිතයකට නිවීමක් සැනසීමක් මානසික සංසිඳීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බොහෝ වෙලාවට අපිට හිතෙනවා මේ කියන වටිනා ಗುಣධර්ම ජීවිතයකට එතරම්ම අවශ්‍යද කියලා. භෞතික සම්පත්, සල්ලි, මිල මුදල්, ධනය මේවා පස්සේම හඹාගෙන යන මේ සමාජය තුල හිතෙන්ට පුළුවන් මේවා අපිට ජීවිතේ අවශ්‍යම දේවල්ද කියලා. සමහර වෙලාවට හිතෙනවා අපට අපේ ජීවිතේ මානසික පැත්ත, ಗುಣධර්ම පැත්ත හිතන්ට ක්‍රියාත්මක කරන්නට වෙලාවක් නැහැ කියලා. එහෙම හිත හිතා බොහෝ වෙලාවට අපි මේ භෞතික ලෝකයේ මොනවා හෝ තමන් සතු කර ගැනීම සඳහා දිවා රෑ දෙකේ කායිකවත් මානසිකවත් වෙහෙසෙනවා. එහෙම වෙහෙසිලා පින්නතුණි හම්බ කරගන්න දෙයක් තුලින් අපි හිතන්න ඕනේ ඇත්තටම අපේ මනසේ සංසිඳීමක් තියනවාද කියලා. අපිට මුළු ජීවිත කාලෙම මොනතරම් දෙයක් අපි එකතු කරගත්තත් අපිට ඒ තුළ අස්වැසීමක් තියනවා සංසිඳීමක් තියනවා සහනයක් තියනවාද කියලා හිතන්න. එහෙම හිතලා තේරුම් ගන්න කෙනෙකුට අවබෝධ වෙනවා අපි තුල ඊටත් වඩා සකස් කරගත යුතු ආධ්‍යාත්මික බොහෝ දේවල් තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ සියලු ගුණධර්ම පිහිටවා ගැනීම සඳහා උපකාරී වන ඊටාම වටිනා ගුණය. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයෙන් හැඟීමෙන් පැහැදීමෙන් යුතුව කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ තුල පවතින අසම සම වූ බුදු ගුණ තේරුම් අරගෙන අවබෝධ කරගෙන ජීවත් වෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය පිළිබඳව අවබෝධයක් වැටහීමක් තියෙන්න ඕනේ ධර්මය පිළිබඳව අවබෝධයක් වැටහීමක් නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයක් ඇතිවන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයක් නැත්නම් ධර්මය පිළිබඳව අවබෝධයක් නැත්නම් ಗುಣධර්ම පුරුදු කරන පුහුණු කරන ධර්ම මාර්ගයේහි ගමන් කරන සීලාදී ප්‍රතිපatti ධර්ම පුරු කරන ගුණවතුන් පිළිබඳව ඒ තරම් හැඟීමක් ප්‍රසාදයක් ඇතිවන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ධර්මය පිළිබඳවත් සංඝරත්නය පිළිබඳවත් ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙක් තමා තුල ಗುಣධර්ම ඇති කර ගැනීම සඳහා උත්සාහවත්. ශ්‍රද්ධාව ඇති කරගන්නේ ධර්මය තේරුම් ගන්නේ ගුණවතුන් ඇසුරු කරන්නේ තමන්ගේ ජීවිතේ ගුණවත් කර ගැනීම. එවැනි ගුණවත් මාවතක් ජීවිතේ උදා කරගත්ත කෙනෙක් පින්නතුනේ අර මුලින් දේශනා කළ කරුණු තමන්ගේ ජීවිතේ ඇති කර ගැනීම සඳහා උපකාර කරගන්න බවයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතනින් නොනවති සීල සම්පත්තිය පිළිබඳව හිතනවා, තේරුම් ගන්නවා, අවබෝධ කරගන්න. සීල සම්පත්තිය පිළිබඳව විස්තර කරන තැන විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙනවා පංචශීල ප්‍රතිපත්තිය පිළිබඳ. සීලය කියන මේ වචනය තුළ මහා පුලුල් විස්තරයක් තිබෙනවා. ඒ අතර මෙහි පංචශීල ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කරලා තත්හාගත බුදුරජාණන් වහන්සේ දේශනා පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති ආදි වශයෙන්. එහිදී පින්නතුනි සීල සම්පත්තිය තුල පිහිටන ලද කෙනෙක් තමන්ගේ ජීවිතය තුල වැරදි අඩුපාඩුකම් අවම කර ගැනීම සඳහා සාහවත් වෙනවා. ගිහි සමාජය තුල වැරදි අඩුපාඩුකම් අවම කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙකුට කලකදී වැරදි අඩුපාඩුකම් වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ඇති කරගන්නවා. සීලය තුලින් ඇති කරලා දෙන්නේ එවැනි උතුම් බවක්. පානාති පාතා පටිවිරතෝ හෝති කියනකොට පින්නතුනි ප්‍රාණඝාතය කියන මේ අකුසලය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ප්‍රාණඝාතය නොකල යුතු දෙයක්ය කියලා වැළකිය යුතු දෙයක්ය කියලා අපි හැම දෙනාම තේරුම් අරගෙන තිබෙනවා. පින්නතුනේ එහෙම තේරුම් ගත්ත කෙනෙක් තුල වුවත් ද්වේෂය බලවත් වීම නිසා ක්‍රියාත්මක වෙන්නට ඉඩ තිබෙනවා ප්‍රාණඝාතයක් සඳහා. එතකොට මේ අකුසල කර්ම හැම එකක්ම අපේ හිතවලට ඇතුළත් කරන්නේ අපේ සිත්වලට එන ලෝභ දෝෂ මෝහ මූලික කරගත් කෙලෙස් අකුසල සිතුවිලි ප්‍රාණඝාත ආදී අකුසල ක්‍රියාවන්ගෙන් වෙන්වෙන්ට උත්සාහ කරන කෙනෙක් කරුණාව මෛත්‍රිය ආදී වැදගත් උතුම් සිතුවිලි Tamanගේ ජීවිතය තුළට එකතු කරගන්නට උත්සාහවත් කරුණාවක් මෛත්‍රියක් සතුන් පිළිබඳව අනුකම්පාවක් නැත්නම් පින්නතුනි ඒ ජීවිතේ මොන විදිහේ එකක්ද කියලා තේරුම් අරගන්න ඕනේ හිතන්න ඕනේ. නිදහසේ ජීවත් වෙන සතෙකු තලාපෙලා මරා විනාශ කරන්නට තරම් හිතවල එවැනි චේතනාවක් ඇති වෙනවා නම් ඒ සිත් මොන විදිහද කියලා අපි හිතන්තෝ. අපේ හිතවල එවැනි චේතනාවක් ඇති වෙනවා නම් ඒ චේතනාව මොන තරම් භයානකයිද කියලා අපි හිතන්. අප කරන පුංචි අකුසලයක් වුණත් එහි විපාක පින්නතුනි ඊටාම භයානකයි කියන එක අප තේරුම් ගන්න ඕනේ. කර්මයක් කරන්ට ගත වෙන්නේ ඊටාම සුළු කාලය. අකුසල කර්මයක් කරන්ට ගත වෙන කාලය ඊටාම සුළු කාලය. එහි විපාක කාලය කල්පගානක් බව අප තේරුම් ගන්නට කල්පගානක් දුගතියෙහි දුක් විඳීමට හේතු වන බව අප තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන අකුසල කර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න අප තුල උත්සාහයක් තියෙන්න ඕනේ. මම පව් නොකරන කෙනෙක්ය කියලා තමන්ටම තමන් පිළිබඳව යම් සැනසීමක් ඇති කරගන්න පුළුවන් විදිහට තමන්ගේ ජීවිත රාමුව ඇති කරගත්තොත් ඒක ඊටාම උසස් දෙයක් බව තේරුම් ගන්න ඕනේ. අපි මොන දේ කළත් මොන විදිහට ජීවත් වුණත් ඉන්නතුනි මොනතරම් නිලතල බලතල තිබුණත් ඒ සියල්ලක්ම අහිමි වෙච්ච දාට තමන්ගේ ජීවිතේ තමන්ටම කලකිරීම ඇති කරන පසුතැවීම ඇති කරන දෙයක් බවට තමා තුළම Tamange මනසම ක්‍රියාත්මක වන බව තේරුම් ගන්න ඕනේ. එහෙම හිතලා කවදාකවත් හිතට පසුතැවීමක්, වේදනාවක්, කලකිරීමක් ඇති නොවන්නට තමන්ම තමන්ගේ ජීවිතය පිළිබඳව වග බලා ගන්න තුවමනා. සීල සම්පත්තිය තුල පිහිටන කෙනෙක් අන්න එවැනි ස්වභාවයක්, එවැනි ගුණාත්මක බවක් එවැනි රාමුවක් තමන් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. එමෙන්ම පින්නතුනි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන තවත් ඊටාම වැදගත් තේරුම් ගත යුතු උතුම් ගුණයක් මෙහි ඡාග සම්පදා කියන ත්‍යාග සම්පත්තිය. ත්‍යාග සම්පත්තිය කියන එක අපි බොහෝ වෙලාවට හිතනවා එය සම්පත්තියක්ද දීම සම්පත්තියක්ද කියලා අපි පින්නතුනි මෙහි දීම සම්පත්තියක් හැටියට තේරුම් ගත්ත කෙනෙක් තමන් තමන්ගේ ජීවිතය තුළ තණ්හාවෙන් උපාදානෙන් දැඩි මසුරුකමින් ජීවත් වෙමින් තමන්ගේ දේටත් අනුන්ගේ දේටත් මහා පුදුම විදිහට ඇලිච්ච බැඳිච්ච අත්තරින්න බැරි මහා උපාදානයක් තුල ජීවත් වීම තුල මෙලවම විඳින මහා දුක් කරදර පිළිබඳව තේරුම් ගන්න ඕනේ. අපිට පුළුවන් ද අපේ මනස ටිකක් හෝ මේ කියන ස්වභාවයෙන් මිදිලා සැහැල්ලු මනසක් ඇති කරගන්නට කියන බව අප තේරුම් ගන්නට ඕන. සැහැල්ලු මනසක් ඇති කරගත්තේ නැත්නම් ජීවිතේ කිසිදාක කිසිම කෙනෙකුට කිසිම සැනසීමක් ඇති කරගන්න. මුළු ජීවිත කාලෙම හරි හම්බ කරලා හරි හම්බ කරගත්ත දේවල් එක්කලා බැඳිලා උපාදායෙන් මහ පුදුම විදිහට අපේ හිත ඒ වාට ඇබ්බැහි වෙලා අපේ මසුරු මල තුල ජීවත් වෙමින් හිතින් දුක් විඳින තැනට අපේ ජීවිතපත් කරගත්තොත් එය පින්නතුනේ අපිට මෙලවම අපේ ජීවිත අප විසින්ම අපේ ජීවිත පිළිබඳව මහා පසුතැවීමක් ඇතිවීමට හේතු ඡාග සම්පත්තිය කියන්නේ එවැනි ස්වභාවයකින් ජීවිතේ ඈත් කරවන ඥාන සම්පයුක්තව ජීවිතේ දිහා බලලා පාරමිතා ධර්මවලට ජීවිතේ ඉඩකඩ ලබා දෙමින් තමන් සැනසෙනවා වගේම තවත් අය සැනසෙන උතුම් ප්‍රතිපත්තියක් Tamange ජීවිතයට එකතු කර ගැනීම. එය දීම දානය, පරිත්‍යාගය මේ ආදී වචන තුලින් අපි හුරු පුරුදු කරගන්නේ එවැනි ගුණයක්. ඒ ඔක්කොම ටික අපේ ජීවිතයට හදලා දෙන වැදගත්ම දේ තමයි පඤ්ඤා සම්පදා. ප්‍රඥා. ප්‍රඥාව විස්තර කරන තැන මෙහි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොන විදිහටද කෙනෙක් නුවණ භාවිතා කිරීම පිළිබඳව තේරුම් ගත යුත්තේ අවබෝධය ප්‍රඥාව මේවා ක්‍රියාත්මක වෙන්න නොදී ඒවා අපේ ජීවිතය තුළින් ඈත් කරන්නේ නුවණ භාවිතා කරන්නට නොදී ඈත් කරන්නේ මොන විදිහටද කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. එතනදී තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ හිත්වල ක්‍රියාත්මක වන අවිජ්ජා විෂම ලෝභය පිළිබඳවත් ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ගණයට අයත් වන සිතුවිලි පිළිබඳවත් පැහැදිලි. නීවරණ ගණයට අයත් වන සිතුවිලි කෙලෙස් ධර්ම වලින් හිත වහා ගන්නකොට අවබෝධය කරා ගමන් කරන්නට තිබෙන ඉඩකඩ ඒවා අපේ හිත් වලින් ඈත් වෙලා ඈතට ගමන් කරලා අපි මෝහය නැමැති අන්ධකාරය තුලට ඇතුළත් කරනවා. මෝහයෙන් වැහිච්ච කෙනෙක් පින්නතුනි කවදාකවත් ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නේ නැහැ. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපට පැහැදිලි කරන්නේ මේ ಗುಣධර්ම හතර තේරුම් ගත්ත කෙනෙක්. ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන මේ හතර තේරුම් අරගෙන ජීවිතයකට එකතු කරගත්තොත් එවැනි ජීවිතයක් අර තමන් තුළ යමක් උපදවා ගන්නට සුදුසු කෙනෙක් බවට පත් ඒවා පින්නතුනි සම්පත් වශයෙන් අපි තේරුම් ගන්න හිතන දේවල් විතරක් නෙමෙයි අපිට එතෙන්දී පරිවාර සම්පත් පිළිබඳව අපේ ජීවිතවල තිබිය යුතු පිරිස් පරිවාර සම්පත්තිය පිරිසක් සමග ජීවත් වීම කියන මේ පිළිබඳව ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතේ යම් කලක් සුවසේ සැපසේ ජීවත් වෙන්න. ඒ වගේම පරලොව දුගතියකට නොගිහින් සැපතක ජීවත් වෙන්න. මේ කාරණා මුදුන්පත් කරගන්න නම් මේ කියන ගුණධර්ම හතර තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා. පින්නතුනි එවන් ಗುಣධර්ම ඇති ජීවිතයක් තුල සැනසීම ඇති කරගන්න නම් අපි මේ කරුණු පිළිබඳව ගැඹුරින් හිතන්න ඕනේ. ගැඹුරින් තේරුම් අරගෙන අපට මේ ධර්ම කරුණු අපේ ජීවිතය තුලට එකතු කරගන්නට අප උත්සාහවත් වෙන්නට ඕන කරනවා. ගිහි ජීවිතයක් ගත කරන පින්නතුන්ලා තුල ගිහි අය වශයෙන් තමන්ගේ ජීවිතේ මොන විදිහටද ගත කරන්න ඕනේ කියලා හිතන්නට ඕනේ. ගිහි අයට පහසුවෙන්ම කෙලෙස් සමග ජීවත් වෙන්න ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව තිබෙන තහනම් වාරණ මේවා ගිහි අයට බොහෝසේ සිඳ බිඳ දමමින් කටයුතු කිරීමට තිබෙන ඉඩ කඩත් වැඩි. ගිහි අය තමන් හිතනවා තමන් ගිහි අය නිසා ඕනෑම වරදක් Tamanට කරන්නට පුළුවන් කිය. එවැනි මනසක් තුල ජීවත් වෙන අය හිතන්නට ඕන බුදුරජාණන් වහන්සේ මොන විදිහටද අපේ ජීවිතවලට මේ සම්පatti හතර පැහැදිලි කරලා අප ජීවත් විය යුත්තේ මොන විදිහටද කියන බව අපට බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා අවබෝධ කරවලා ඒ පිළිබඳව හිතන්නට මේ කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ පින්නතුනි මෙලවත් පරලවත් තිරිහීම කරා ගමන් කරන්නේ නැතුව ජීවිතේ මෙලවත් පරලවත් සැනසීම ඇති කරගන්න. ඒ වගේම පින්නතුනි එවැනි කෙනෙක් තමන්ගේ ජීවිතයේ අවබෝධයෙන් සැනසීමෙන් ගත කරනවා වගේම තමන් තුළ ඒ ಗುಣධර්ම තුල තිබෙන ඒ සැනසීම ජීවිතයේ දිහැ තමන්ට තමන්ගේ ජීවිතයේ දිහැ බලලා හැම මොහොතකම තමන් ගැන සතුට සැනසීම ඇති කරගන්න උපකාරයි. අද මේ සදහවත් පින්වත් පිරිස අලුත් අවුරුද්ද අවසන් වෙලා ආරම්භ කළ මේ පළමු දවසේ අප්‍රේල් 15 වෙනිදා මේ ලැබූ වර්ෂය සැනසීම ගත කරන්ට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ පත්තකම්ම සූත්‍රයේහි අපිට උගන්වන දුර්ලභ වටිනා සම්පත් හතර පිළිබඳව තේරුම් අරගෙන ජීවිතේ සකස් කරගන්නට අදිෂ්ඨාන කර ගැනීම ඊටාම වටින බව පැහැදිලි කරමින් හැම දිනාටම මේ ලැබූ අලුත් අවුරුද්ද වාසනාවන්ත සෞභාග්‍යමත් වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරනවා මේ සිදු කරගත් ධර්ම මානසිකාරමය කුසලය හැමදෙනාටම ලෞතර නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ පූජනීය කොරතට වෙස්සබු ස්වාමින්ත්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අප ප්‍රාර්ථනා කරමු ඔබට පෙරුවන් සරණයි